නන්දික මහත්මයා තේරුම් සංසාරනස දරව සර්මයි මගේ ප්‍රශ්න දැන් ඔබ ඔබ වහන්සේ උත්තර දුන්න ඉස්සෙල්ලා මම නැවත අහන්නම් ඒක මේ පැහැදිලි වෙන දෙකලා දැන් අපි සමනන්සේ මේ මේ යමක් වැඩ රාජකාරී දෙකලා යමක් වැඩේ කරලා ඉවරට පස්සේ තමයි මේ මතක් වෙන්නේ ආත්මාත ඒක ආත්මාතද ආත්මාත විලහිද කියලා. ඔව් ඒක හරි. මට දැනගන්න උවමනා තියෙන්නේ මේ ඒ ප්‍රත්‍යවේක්ෂාව අපිට ක්‍රමානුකූලව වඩවන්න පුළුවන් විදියක් තියෙනවද කියලා සාමාන්‍යස ඒක ප්‍රශ්නයක් ඔව් ඔව් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ සාමාන්‍යයෙන් පස්සේ එතකොට අපිට ක්‍රමානුකූලව වඩවන්න අපි මීට පෙරත් එක අවස්ථාවක කියලා දුන්නා අපිට දැන් ඇත්තටම සාමාන්‍ය ජීවිතයේ අපි ගොඩක් දෙනා පුරුදු වෙලා නැහනේ ඒ ඒ අවස්ථාවලදී ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඒ නිසා අපිට මේකට අවතීර්ණ වීමේ උපාය මාර්ගයක් හැටියට තියාගන්න පුළුවන් දවසේ පොඩි වෙලාවක් විනාඩි 5ක් හරි 10ක් හරි අපට පහසු අවස්ථාවක් වෙන් කරගන්නවා. ඒ අවස්ථාවේදී අපේ ඉරියව්ව මෙහෙම වෙන්න ඕන, ආසනය මෙහෙම වෙන්න ඕන, එහෙම කියලා ලොකු අර්බුදයක් ඇති කරගන්නේ නැතිව ඉරියව්ව කොහොම වුණත් කමන්නේ ආසනයක වාඩි වෙලා හරි ඇඳේ නිදාගෙන හරි සක්මන් කරමින් හරි ඕන විදිහකට ගැටලුවක් නැහැ. වැදගත් වෙන්නේ ගත සිත සැහැල්ලු කර ගැනීම පමණයි. සැහැල්ලු කරගෙන තමන් අදිෂ්ඨාන කරගන්න ඕන මේ වෙලාවේ මම අනිත් අනිත් කරන්න තියෙන දේවල් ගැන හිතන්නේ නැහැ. හෙට තියෙන වැඩ ගැන සැලසුම් කරන්නේ මම මේ උත්සාහ කරන්නේ අද දවසේ මට තදින්ම දැනුණු මනෝභාවයන් පිළිබඳව පොඩි ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන්න කියලා ඒ ගැන හොඳට අවධානය යොමු කරගෙන අදිෂ්ඨාන කරගෙන හිත සැහැල්ලු අනිත් ඒවායින් නිදහස් කරගෙන පොඩ්ඩක් හිතලා බලන්න ඕන අද දවස ඇතුළත මගේ මනසට තදින්ම දැනුණු දේ මොකක්ද හොඳ හෝ නරක හෝ තදින් දැනුණු දේ අපි හිතමු අද දවසේ මට මගේ මනසට කෝපයක් මතු වුණා අද දවසේ මගේ මනසට සතුටක් ඇති වුණාද දැඩි ඊර්ෂ්‍යාවක් ඇති වුණාද වික්ෂිප්ත බවක් ඇති වුණාද ඒ විදිහට පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අද දවසේ මගේ මනසේ ටිකක් ව්‍යාකූලත්වයක් ඇති කරපු යම් සිද්ධියක් තියෙනවා. එතකොට සිද්ධියක් හරහා ඕනනම් යන්නත් පුළුවන් ඕනනම් මනෝභාවය හරහා යන්නත් පුළුවන්. Tamanට සිද්ධිය නම් වඩා ප්‍රකට සිද්ධි තුලින් යන්න පුළුවන්. මනෝභාවය වඩා ප්‍රකට නම් ඒ මනෝභාවයත් එක්කලා අපිට විමර්ශනය කරගෙන යන්න පුළුවන්. දැන් අවසානයේ සිද්ධිය තුලින් ගියා වුණත් අපි අවසානයේ ආයුත්තේ මනෝභාවයටනේ ඒක අපිට පැහැදිලිනේ. ඒතකොට සිද්ධිය තුලින් යනවනම් ඒ සිදුවීමේදී මට මෙහෙම මෙහෙම හිතුණා. මම මෙහෙම මෙහෙම කටයුතු කළා. ඇයි මම එහෙම හිතුවේ? ඇයි මම එහෙම තීරණයක් ගත්තේ? ඇයි මට එතනදී නිවැරදි මානසික මට්ටමේ ඉන්න බැරි වුනේ? මොකකින්ද මගේ මනස ඒ විදිහට වික්ෂිප්ත කළේ? මොන මොන සාධක වලින්ද මගේ ස්ථාවරය වෙනස් කළේ? අන්න ඒ විදිහට හිතන්න ඕන ඒකට අදාළ හේතු සහ ප්‍රත්‍ය හේතු කියන්නේ Taman තුලින් මතුවෙච්ච මූල කාරණා ප්‍රත්‍ය කියන්නේ ඒ తත්වයේ වර්ධනය කරන්නට පරිබාහිරින් රූප, සද්ද, ගන්ධ ආදී බාහිර වශයෙන් ඇතිවෙච්ච ආරම්භන. එතකොට ඒ කවර හේතු ප්‍රත්‍ය මතද මේ தත්ත්වය ගොඩ නැගුණේ. එතකොට අපිට ප්‍රත්‍ය වෙනස් කළොත් ප්‍රශ්නේ හරියයි වගේ තමයි මුලින්ම පේන්නේ. එතකොට ප්‍රත්‍ය වෙනස් කළයි කියලා මගේ මනෝභාවය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රත්‍ය එහෙමම තියෙද්දි මට බැරිද මානසික தත්ත්වය වෙනස් කරන්න? මං ඒ දිහා දකින විදිහ, හිතන විදිහ වෙනස් කරන්න බැරිද? බැරි නම් ඇයි ඒ බැරි? මොන හේතුවක් නිසාද බැරි වෙන්නේ? එතකොට පුළුවන් වෙන්න නම් ඒ බැරිවීමේ සාධක ටික මම බැහැර කරන්නේ කොහොමද? ඉවත් කරන්නේ කොහොමද? ඒ විදිහට අපි උත්සාහ කරන්න ඕන එදා දවසේ අපිට තදින් දැනුණු යම්කිසි අවස්ථාවක් හෝ මනෝභාවයක් හෝ හරියට තේරුම් ගන්න. ඊට පස්සේ එතන හේතුප්‍රත්‍ය හැටියට අපිට යම් යම් කාරණා ටිකක් මතුනහම එහෙම උනේ මොකක් නිසාද? ඒකට බලපාපු සාධක මොකක්ද? ඊට පස්සේ තව කරුණක් මතුනේ. ඊට පස්සේ එහෙම උනේ මොකක් නිසා? මෙහෙම හැමතිස්සෙම මොකක්ද ඒකට හේතුව කියන එකම ප්‍රශ්නේ අහමින් ගැඹුරට ගැඹුරට පියවරෙන් පියවරට ඇතුළට ඇතුළට විමර්ශනය කරනවා. අන්න එතකොට අපිට පෙනෙන්න ගන්නවා අපි මෙතෙක් නොදකපු මානසික ක්‍රියාකාරීත්වයට අදාළ සාධක. ඒ කියන්නේ චිත්ත නියාමයේ සිත වැඩ කරන විදිය අපිට ටිකක් පෙනෙන්න ගන්නවා. ඉතින් අද දවසේ අපිට විනාඩි 5 හෝ 10 නම් ඒකට වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවත අනිත් වැඩවල යෙදෙනවා. ආයෙ හෙට දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන අර අද කල්පනා කරපු එකේ තව කොටසක් ඉතුරු වුණා නම් ඒකෙන්ම පටන් ගන්නවා. නැත්තම් අද දවසේ අලුතෙන් මොකද්ද Tamanට දැනුනේ හෝ මොන සිද්ධියද Tamanට වඩාම වැදගත් කියලා හිතෙන්නේ. අන්න එහෙම එකක් මතු කරගෙන ප්‍රත්‍යවේක්ෂා කරන. එතකොට මේක කාලයක් කොහොම කරගෙන කරගෙන යනකොට අපිට ප්‍රත්‍යවේක්ෂණය පිළිබඳව හොඳ අභ්‍යාසගත වීමක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට අර කෝප වීම හෝ අර දුර්වල මනෝභාවයන් ඇතිවීමේ අවස්ථා කාලය ටික ටික අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අර ප්‍රත්‍යවේක්ෂා කිරීම අපි වෙනම වෙලාවක් වෙන් කරගෙන කරනව වෙනුවට අපිට කාලයක් ඒක ප්‍රගුණ කරද්දී අර සිද්ධි සිදුවෙන අවස්ථාවේදීම මේවා දැනෙන්නට ගන්නවා. මුලදී අපට ඒ සිද්ධිය සිද්ධ වෙලා පැය භාගයකට පස්සේ නම් සිහිය උපදින්නේ මේ පුහුණුව කරන්න පටන් ගත්තට පස්සේ විනාඩි 20කින් 15කින් 10කින් 5කින් විනාඩි 2 3කින් විනාඩියකින් තප්පර ගානකින් ඔය විදිහට අපිට වහාම සිහිය උපදින්න පටන් ගන්නවා මේක ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. එතකොට අන්න ඒ විදිහට ඇවිල්ලා මේක කරන මොහොතේම අපිට ප්‍රත්‍යවේක්ෂණය සඳහා සිහි කල්පනාව අවදි වෙන තැනකට අපිට අනුක්‍රමයෙන් ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ නිසා ඒක අනුක්‍රමයෙන් පුහුණු වීමේ උපාය මාර්ගයක් හැටියට අපිට එහෙම දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන ඒක පටන් ගන්න පුළුවන්. හොඳයි සාන්නසයි ඒක ගොඩක් ප්‍රයෝජනවත්.